පින්නති භාවනාව කියලා කියන්නේ අපි නිරන්තරයෙන්ම සිහිපත් කරනවා ජීවිතේ ළඟින්ම තබා ගත යුතු කල්යාණ මිත්‍රයෙක් වගේ වටින ගුණ ධර්මයක්. කල්යාණ මිත්‍රයෙක් කියලා කියන්නේ හැමතිස්සෙම අපේ ජීවිතේට යහපත පෙන්නන යහපත කරන කෙනෙකුට. අන්‍යගේ භාවනාව කියන්නේත් අපිට පුදුමාකාර විදිහේ යහපත කරන සහ අපිට යහපත පෙන්වන භාවනාවෙන් පෝෂණය වන මනසකට හැමතිස්සෙම මේ ලෝකයේ යහපත මොකද්ද කියන්නේ කරමුණු වෙනවා. නිවැරදි දේ මොකද්ද කියන්නේ කරමුණු වෙනවා. හැබැයි භාවනාව කියන්නේ කල්යාණ මිත්‍රත්වයෙන් ඒ කල්යාණ මිත්‍රයා ජීවිතයෙන් බැහැර වෙනකොට මොකද සිද්ධ වෙන්නේ එයාට මේ ලෝකේ යහපත පෙනෙනට වඩා අයහපතව පෙනෙන ගතියක් ඒ කියන්නේ ජීවිතේ වරදින්නට හේතු වෙන විදියටම තීරණ ගැනන ගතියක් ඒක එහෙම අර භාවනාව තුළින් ලෝභ දේශ මෝහ ආදී අඩුනාම ඊට අනුකූලව ජීවිතය යහපත් කරන ගතියකුත් භාවනාවෙන් බැහැර වෙන බැහැර වෙන ලෝභ දේශ මෝහ ආදී බලවත්තර ජීවිතයේ වල්මත් වෙන ස්වභාවයකුත් තියෙනවා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි කෙනෙකුගේ ජීවිතේ භාවනාව නැත්නම් ඒක හරියට වහලක් නැති ගයක් වැස්සෙන් තෙමෙනවා වගේ භාවනාවකින් පිලිසර පිලිසරණක් පිහිටක් ආවරණයක් නැති හිතේ හිත හැමතිස්සෙම රාගයෙන් තෙමෙනවා කියලා. භාවනාවක් නැති හිත වහලක් නැති නිවසක් වගේ. වහලක් නැති නිවස වැස්ස නිසා මොකද වෙන්නේ තෙමෙනවා වගේ භාවනාවක් නැති නැති හිත රාගයෙන් තෙමෙන බවයි එහෙම තනිකුත් කෙලෙස් ධර්මයන්ගෙන් තෙමෙන බවයි ඒ කෙලෙස් වැස්සට අහු වෙන බවයි බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. ඒ නිසා අපි සිහිපත් කරනවා අපේ ජීවිතවලට නිරන්තරයෙන් භාවනාව එකතු කරගත යුතුයි කියලා. ඉතින් අපි මේ දවස්වල කතා බහ කරන්නේ පිළිතුන් දන්නවා ගිරිමානන්ද ස්වාමින් වහන්සේ මුල් කරගත්ත සූත්‍ර දේශනාව. ඒ නිසා අද අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ගිරිමානන්දයන් වහන්සේට පුරුදු කළ යුතුයි කියලා බුදුන් වහන්සේ විග්‍රහ කළ දස සංඥාවල එන විරාග සංඥාව පිළිබඳව. මේ විරාග සංඥාව සහ නිරෝධ සංඥාව කියලා දෙකක් තියෙනවා මේ දස සංඥා තුල. එතන මේ විරාග සංඥාව කියලා කියන්නේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව. ඊළඟට නිරෝධ සංඥාව කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව. එතකොට අපි බලමු මේක මේ විරාග සංඥා කියන්නේ මේ සංඥා කියන හැඟීම කියන එක විරාගයේ හෙවත් නිවන පිළිබඳ හැඟීම ඊළඟට පරිණිර්වාණය පිළිබඳ හැඟීම කියන නිරෝධ සංඥා කියන්නේ මෙන්න මේ හැඟීම් දෙක අපි වේගෙන් මේ ප්‍රතිපත්තිය තුල ඉස්සරහට අරගෙන යන්නට පිටුපසේ ඉඳන් තල්ලු කරන ප්‍රබලම කුසල ධර්ම දෙකක්. හරියට අපි දන්නවා දැන් විහාරස්ථානවල අරණ්‍ය සේනාසනවල ශිෂ්‍යයන් වහන්සේලාට ගුරුවරු පුදුමාකාර තල්ලුවක් දෙනවා. ගුරුවරු පුදුමාකාර තල්ලුවක් දෙන්නේ භාවනාවට දිවි ගන්වනවා. ඊළඟට සීලවන්ත වෙන්න දිවි ගන්නවනවා. මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂාදී ගුණධර්ම වර්ධනය කරගන්න දිවි ගන්නනවා. ඒ පුදුමාකාර තල්ලුවක් දෙනවා මේ ශිෂ්‍යයන් වහන්සේලාට තමන් වහන්සේලාගේ ජීවිත ඉදිරියට අරගෙන යන්න. අන්න ඒ වගේ මේ භාවනාව තුන සහ අනිකුත් ප්‍රතිපත්තිකාමී ගුණධර්ම තුල වේගෙන් ඉදිරියට යන්න අපිට හොඳ තල්ලුවක් ඕන. ඒ තල්ලුව නැතුන ගම එකතන අපි හිරවැඩ ගතියක් තියෙනවා. අන්නේ භාවනාදී සියලු ප්‍රතිපත්තිකාමී කුසල ධර්මයන්ට පුදුමාකාර තල්ලුවක් දෙනවා විරාගය පිළිබඳව භාවනාමය වශයෙන් ඇති කරගෙන හැකීම තුළ. විශාල තල්ලුවක් දෙනවා. ඊළඟට නිරෝධ සංඥාව නැත්නම් නිරෝධය පිළිබඳ හැඟීම ඇති කර ගැනීම තුළ අපිට පුදුමාකාර තල්ලුවක් එනවා මේ ප්‍රතිපත්තිය තුළ සන්තෝෂෙන් ඉස්සරහට යන්න. ඒ කියන්නේ දැන් දැන් පුංචි දරුවෙක් ගත්තට පස්සේ පින්නත් මේ දැන් පුංචි දරුවෙකුට තාත්තා කියනවා අද මං ගෙදර ගිහිල්ලා වැඩට ගිහිල්ලා එන ගමන් පුතාට ලස්සන සෙල්ලම් කාර් එකක් ගේනවා කියලා. හොඳ රේසින් සෙල්ලම් කාර් එකක් ගේනවා කියලා. එතකොට උදෑසන කාලේ එහෙම ගියලා ගියාට පස්සේ මේ පුතාට හැමතිස්සෙම ඒ සෙල්ලම් බඩුව පිළිබඳව සෙල්ලම් කාර් එක පිළිබඳව සිතෙලි පහළ වෙනවා. කොයි වෙලේද ඒක ඒකත් එක්ක සෙල්ලම් කරන්නේ කොයි වෙලේද ඒකත් එක්ක සෙල්ලම් කරන්නේ කියලා ඒක විඳින්නේ කොයි වෙලේද කියලා මේ හිතේ පුදුමාකාර උද්‍යෝගයක් තියෙනවා. ඉතින් වෙනදා හවස 5ට විතර කාටූන් බලනවා නම් එහෙම නැත්නම් නිදා ගන්නවනම් ඒ මුකුත් කරන්නේ තාත්තා අරක ගෙනත් දෙනකම් බලාගෙන ඉන්නවා. ඒ වගේ අපේ හිතලත් දැන් නිර්වාණය කියන්නේ සැපයක්. නිර්වාණය කියන්නේ සුවයක්. يعني පංච උපාදානස්කන්ධ ධර්මාදීන් නිදහස් වුණ, කෙලෙසයන්ගෙන් නිදහස් වුණු ස්වභාවයෙන්ම සැපයක්නේ. එතකොට අන්නේ විදිහට නිර්වාණය කියන සැපය කියන එක අත්දකින්නට අපේ හිතවල හැමතිස්සෙම තියෙන්න ඕනන පුංචි දරුවට වගේ මේ උද්‍යෝගයක්. කොයි වෙලේද නිවන් දකින්නේ? කොයි වෙලේද නිවන් දකින්නේ? අනේ නිවන් දකින්න ඒ නිර්වාණය දැర్శණය වෙනවා නම් මට කියලා එහෙම එහෙම අපිට දෛනික ජීවිතයේ මේ ලෝකයේ මේ කාමාදී දේවල් විඳින්නටම පෙළඹෙන මානසිකාර වලින් බැහැර වෙලා නිර්වාණ ධර්මයේම විනින්ද ඕනේ. එහෙම නැත්නම් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕන කියලා අන්නේ හැඟීම හිතෙන්න ඕනේ. ඒ හැඟීම આવොත් තමයි නිවන වෙනුවෙන් කළ යුතු දේවල් අපි ඊටාම හැඟීමෙන් හෘදයාංගම එහෙම නැත්නම් හදවතින්ම කරන්න පෙළඹෙන්නේ. අන්න ඒ ඒ தত্ত্বය හදාගන්න මේ විරාග සංඥාව නිරෝධ සංඥාව අපට ගොඩාක් උදව් වෙනවා. ඊළඟට පින්නන්ති මෙහෙම කාරණාවකුත් සිහිපත් කරන්න තියෙනවා. දැන් අපි දන්නවා අපේ ජීවිතවල අපේ චිත්ත සංතානයේ හැමතිස්සෙම අරමුණු ගැනීම කියලා දෙයක් වෙනවා. අරමුණු ගැනීම රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ස්පර්ශ වශයෙන් සහ විශේෂයෙන්ම මානසිකව නිරන්තරයෙන්ම අරමුණු ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ කල්පනා කිරීම, මතක් කිරීම, එහෙම අපේ ජීවිතේ නිරන්තරයෙන් මන්නේ විදිහට අරමුණු ගැනීම තියෙනවා. එතකොට අපි හැමතිස්සෙම සැනසෙල්ල උපදින අරමුණුම නැගෙන විදිහට හිත හදා ගන්න ඕනේ. දැන් බලන්න ගෘහස්ත ජීවිතයක් ගත කරද්දී දෙමව්පියන්ට දරුවන් මතක් වුණාට පස්සේ දරුවන් අරමුණු වෙනවනේ. දෙමව්පියන්ට දරුවන් අරමුණු වෙන බොහෝ වාරයක් දෙමව්පියන්ට අරමුණු වෙන්නේ දරුවන්ගේ අකීකරුකමක්. කියන දේ අහන්න නැති කමක්. ඒ වගේම පතපොත පාඩම් කරන්න නැති කමක්. එහෙම නැත්නම් ඉස්සර වගේ ආදරේ නැහැ වගේ හැඟීමක්. එහෙම නැත්නම් මේ දරුවන්ගේ ජීවිත වල්මත් කරගෙන වගේ හැඟීමක්. ඒ දරුවන්ගේ නරක පුරුදු ගැන හැඟීමක්. ඒ කියන්නේ දෙමව්පියන්ට දරුවන් අරමුණු කරද්දී තියෙන තනසිල්ලක් නැති වෙන මානසිකත්වය තමයි ගොඩනගන්නේ. සමහර දරුවන්ටත් දෙමෝපියන් ගැන එහෙම කල්පනා කරද්දී දෙමෝපියන් මරණයටපත් වෙන්න පුළුවන් කියලා හිතුණොත් දෙමෝපියෝ ලෙඩ වෙන ස්වභාවයයි කියලා හිතුණොත් ඒ වගේම දෙමෝපියන්ගේ සමහර අඩුපාඩුකම් වැරදි ආදී අරමුණු වෙද්දී මොකද වෙන්නේ දෙමෝපියන් සම්බන්ධව අරමුණු කරද්දිත් බොහෝ වාරයක් හිතේ තියෙන සැනසෙල්ලක් නැති වෙන මානසිකත්වයක් ඇති වෙන්නේ. තමන්ගේ භාර්යාව ගැන අරමුණු කළා ඒ අරමුණු කරන බොහෝ වාරයන් වල ඒ ජීවිතයේ තියෙන යම් යම් අඩුපාඩු එහෙම නැත්නම් එහෙම එහෙම අර Tamanට සැනසෙල්ල ලැබෙන විදියට නෙවෙයි අරමුණු ගැනීම සිද්ධ වෙන්නේ. සාමියා ගැන භාර්යාව අරමුණු කරත් ඒ භාර්යාවටත් ඒ සාමියා ගැන අරමුණු කරන බොහෝ වාරයන්වල හිතට සහනයක් නම් නෙවෙයි ගොඩ නැගෙන්නේ. තමන්ට තියෙන වාහනේ අරමුණු කළත් බොහෝ අයට ඒ වාහනේට ගෙවන්න තියෙන ණය ගැන මාසික පොලී අනුපාත ගැන ඒ වගේ වාහනේ සර්විස් කරන්න ඕනේ ගැන වාහනේට පෙට්‍රල් ගහන්න ඕනේ කියන්නේ අර අර ලාභ පැත්තක් නෙවෙයි අරමුණු වෙන්නේ අලාභයක්ම අරමුණු වෙන්නේ තියෙන දේ වියදම් වෙන දෙයක්මයි වාහනයක් අරමුණු කළා තමන්ගේ වාහනේ අරමුණු කළා බොහෝ අයට අරමුණු දැනෙන්නේ ඒ වගේ ගෙදර අරමුණු උනත් ගෙදර දැන් වහල වහලවලු ටික හදන්න ඕනේ, තින්ත ටික ගන්න ඕනේ, ගේස් කරන්න ඕනේ, මොබ් කරන්න ඕනේ. ඒ වගේ ගේ අරමුණු කළත් පින්නත් අපිට මේ ගේ අරමුණු කළත් අපිට තියෙන සහනෙන් නැතිව දෙයක්මයි සිද්ධ වෙන්නේ. ඒ වගේ කෙනෙක්ගේ ලැබෙන ආදරය අරමුණු කළත් ඒ ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. එහෙම නැත්නම් ඒ ආදරේ වෙනස් වෙලා නම් ඒක අමාරුයි. ඒ වගේ මේ ආදරේ දිගටම තියෙන්න දන්නේ නැහැ කියලා වගේ බයක් ඒ වගේ පින්නත් නී හදවතින්ම අහලා බලන්න ජීවිතේ බොහෝ දේවල් තිබුණා. බොහෝ අය ළඟ හිටියත් ඒ දේවල් Tamanට අරමුණු වෙද්දී වැඩි වාර ගානක් Tamanට ඇති වෙන්නේ පින්නත් නී අසහනයක්. එනි සහනයක් ලැබෙන දේවල් අරමුණු වෙන්නේ හදේසියෙන්. ඉතින් අර තෝන්තු වෙලා වගේ, පීඩිත වෙලා වගේ, වෙහිසිලා වගේ ඉන්න හේතු ඔන්න ඕක. ඒ කියන්නේ සහනයක් නැති දේවල් අරමුණු වෙනකොට මේ රූප ස්වභාවයටත් මොකද වෙන්නේ? ඒකත් අසහනකාරී ස්වභාවයක තමයි තියෙන්නේ. ඒකනේ පින්නත්ටි බොහෝ විවාහ වෙන්නට කලින් ඊටාම සැහැල්ලු හිත් තියෙන සහ සැහැල්ලු මූණු රූප ස්වභාවයන් තියෙන බොහෝ අය විවාහ වුණාට පස්සේ එයාලගේ හිතලාර සැහැල්ලු අඩු වෙලා ඒක මූණෙන් පවා පේනවනේ. බොහෝ දෙමව්පියන්ගේ මූණවල තියෙන්නේ තනිකර වෙහෙසකාරී ගතියක්නේ, තෙහෙට්ටුවක්නේ. එපා උණු මානසිකත්වයේ මූණෙන් පේනවනේ. ඒ කියන්නේ අර දරුවන්ට සාපේක්ෂව දෙමව්පියන්ට අරමුණු වෙන දේවල් අතර අසහනය ඇති කරන දේවල් වැඩි. එහෙනම් අපේ ජීවිතවලට සහනය ගෙන දෙන දේවල් අපි අරමුණු කරන්න ඕනේ. අපි අපේ ජීවිතවලට හිතට සහනය ලැබෙන දේවල් අරමුණු වෙන විදිහට හිත හදා ගන්න ඕන. අන්න එමෙ හිතට සහනය ලැබෙන අරමුණක් තමයි නිර්වාණ ධර්මය. නිවන ගැන කියන්නේ සහනයක්ද නැද්ද? සහනයක්නේ. මේ විරාග සංඥා, නිරෝධ සංඥා කියන මේ දෙකේදී මේ දෙක හොඳට පුරුදු කරාට පස්සේ මේ නිර්වාණ ධර්මය සාක්ෂාත් කළ රහතන් වහන්සේලා පිළිබඳව තමන්ට නිරන්තරයෙන් අරමුණු වෙන විදිහේ මනසක් හැදෙනවා. ඒ කියන්නේ සෝපාදිශේෂ නිර්වාණය කියන්නේ රහතන් වහන්සේලා අත්දකපු දෙයක් නේ. එතකොට ඒ රහතන් වහන්සේලා විසින්නේ අත්දකපු නිර්වාණය ගැන මේ භාවනා ක්‍රමය තුළින් හොඳට මනසිකාර කරපු කෙනාට හැමතිස්සෙම දවසකට බොහෝ වාරයක් ඒ රහතන් වහන්සේලා අරමුණු වෙනවා. ඇත්තටම හිතන්නේ ඒක සහනයක් දසහනයක්ද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරමුණු වෙද්දී හිතට සහනයක් දසහනයක්ද මහ සහනයක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ කාශ්‍යප මහරහතන් වහන්සේ රාහුල මහරහතන් වහන්සේලා යශෝදරා මහරහතන් වහන්සේලා වගේ ඒ නිර්වාණය සාක්ෂාත් කළ උත්තම උත්තමාවියන් අරමුණු වීම හිතට සහනයක්ද නැද්ද? මහා සහනයක්නේ. එවැනි උතුමන් උත්තමාවියන් දවසකට බොහෝ වාරයක් හිතට එන්න පටන් ගත්තොත් අරමුණු විදියට අන්න එහෙම මානසිකත්වයක් හැදෙනවා මේ විරාග සංඥාවෙන්. නිරෝධ සංඥාවෙන් වෙන්නේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවනේ. මේ අනුපාදිශේෂ පරිනිර්වාණය අන්න ඒ මුළු පංච උපාදානස්කන්ධ දුක්ඛයෙන්ම නිදහස් වීම තමයි නිරෝධ සංඥාවෙන් අපේ හිතේ උපදින්නේ. එතකොට සාමාන්‍ය ජීවිතයේ මේ රහතන් වහන්සේලාගේ ජීවිත ස්වභාවයන් සහ මේ සියලුම පංචස්කන්ධ ධර්ම දුක්ඛයෙන් නිදහස් වීම කෙනේ නිවන අරමුණු වෙනකොට පින්නතුනේ කොච්චරනම් හිතට සහනයක්ද? ඉතින් අපි අන්න ඒව අරමුණු විදියට හිත අරමුණු වෙන විදියට හිත හදන්න ඕන. මේක කිසියම්ම කෙනෙක් හදලා දෙන එකක් නෙවෙයි. මේක අම්මා හදලා දෙන එකකුත් නෙවෙයි, තාත්තා හදලා දෙන එකකුත් නෙවෙයි, දරුවෝ හදලා දෙන එකකුත් නෙවෙයි. ආදරය කරන අයවත් හදලා දෙන එකක් නෙවෙයි. මේක අපි හදාගන්න ඕන එකක්. හිතේ සැනසෙල්ල කියන එක අනිත්‍යය හදනවා කියන එක බොරුවක්. හිතේ සැනසෙල්ල අනිත්‍යය හදනව නෙවෙයි. එයාලට සැනසෙන්න ඕන විදිහට අපිව පාවිච්චි කරන එකයි වෙන්නේ. අපි ඒව තේරුම් ගන්න ඕන. අපේ හිතේ සැනසෙල්ල හැදෙන විදිහට අනිත්‍ය ජීවත් වෙන එක නෙවෙයි වෙන්නේ මේ ලෝකේ. එයාලගේ හිත සනසවා ගන්න පුරුදු විදිහට අපිව රූකඩ වගේ පාවිච්චි කරන එකයි වෙන්නේ. ඒ නිසා කවදාවත් හිතන්න එපා මේ අම්මලා තාත්තලා දූල පුතාලා ආදරය කරන අය ආදී මගේ හිතේ සැනසෙල්ලටම කටයුතු කරයි කියලා. එතන වෙන්නේ පාවිච්චි වීම. ඔවුනොන්. ඒ නිසා අපේ හිතේ සැනසෙල්ල අපි හදා ගන්න ඕනේ. අපි එතකොට බලමු පින්නත් මේ විරාග සංඥාව නිරෝධ සංඥා තුළින් එහෙම තාම සහනශීලී සමාහිත මානසිකත්වයකට යන්නේ කොහොමද මේක පියවර කීපයකට වෙන්න ඕන දෙයක් අපි පින්නතුන්තර පහාන සංඥාව ඉගැන්වුවේ පියවර කීපයකින් නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති පියවර පහකින් අපි බුද්ධ දේශනාව තුල අඩංගුවේ කාරණා ඉදිරිපත් කළ යන්නේ වගේ මේ විරාග සංඥා නිරෝධ සංඥා වලත් එහෙම තියෙනවා පිළිවෙලක්. පියවරෙන් පියවර. ඒතං සන්තං. ඒතං පනීතං. යදිදං සබ්බ සංකාර සමතෝ. සබ්බූපති පටිනිස්සංකෝ. තණ්හක්කයෝ. විරාගෝ නිරෝධෝ. ඔන්න පිළිවෙල. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ ඔන්න ඔය අපි සිහිපත් කළ කාරණා එකින් එක එකින් එක අරගෙන භාවනාමය වශයෙන් වර්ධනය කරන්න ඕන. මෙනෙහි කරන්න ඕන. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකගේ ස්වභාවය සහ පංචස්කන්ධ ධර්මයේ නිරුද්ධ වීම කියන නිර්වාණ ධාතුව පිළිබඳව මෙනෙහි කිරීම. ඔය ඔය කාරණා තුල පිළිවෙලට සිද්ධ වෙන්නේ. අපි අරගමු එහෙනම් පින්නති පළවෙනි කාරණාව ඒතං සන්තං. ඒතං සන්තං කියන්නේ නිර්වාණ ධර්මයේ සාන්තය කියන එක. එය හරීම සාන්ත ස්වභාවයක්. අටුවාවේ දීලා තියෙන්නේ මෙතනදී කල්පනා කරන්න ඕන කියලා ඒතං සන්තං කියන தത്വයේදී මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මය ඇසුරු කරගෙන ක්ලේශ ධර්මයන් උපදිනවා. මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන තමයි ක්ලේශය උපදින්නේ දැන්. කුරුල්ලන්ට විතර දාන්න කුරුල්ලන් කුරුල්ලන්ට කැදලි කැදලි තියෙනවා ඒ කැදල්ල විතර දාන්නට තියෙන දෙයක්. ඒ බිත්තර වලට කැඩැල්ලක් තමයි කූඩුව කියන්නේ. අන්න ඒ වගේ කෙලෙස් ධර්මයන්ට කැඩැල්ල තමයි පංච උපාදානස්කන්ධය. බිත්තර වලට කැඩැල්ල වගේ කුරුළු කූඩුව පංච උපාදාන කෙලෙස් ධර්ම වලට කැඩැල්ල තමයි පංච උපාදානස්කන්ධය. මේ පංචස්කන්ධ ධර්මයේ ඇසුරු කරගෙන තමයි මේ ලෝකයේ තියෙන දහස් ගණන් කෙලෙස් ධර්මයෝ හටගන්නේ. ඒතං සන්තං කියලා කියන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන යන්තා කෙලෙස් ධර්ම හට ගන්නවා නම් අන්නේ සියලුම කෙලෙස් ධර්මයන් ගෙන් නිදහස් වීම තුල රහතන් වහන්සේ නම පුදුමාකාර සාන්ත තත්ත්වයක් අත්දකිනවා මානසිකත්වයේ තුල අන්න ඒ ශාන්ත ස්වභාවය හොඳට මනසිකාර කරන්න ඕනේ. රහතන් වහන්සේ නමකගේ මානසිකත්වයේ හිතන ශාන්ත ස්වභාවය. දැන් අපේ ජීවිතවල අපි මේ ඔය කෙලෙස් ප්‍රහාණයේදී අපි විස්කම්බන සහ තදංග කියලා කෙලෙස් ප්‍රහාණයක් අත්දකිනවා. දැන් යම් කිසි කෙනෙක් ප්‍රථම ධානයටපත් වුණාට පස්සේ කෙලෙස් ප්‍රහාණයක් වෙනවා. ඒකට කියනවා විස්කම්බන කියලා. ඊළඟට අපි යම් යම් විදර්ශනා කරද්දී කෙලෙස් ප්‍රහාණ වෙනවා. ඒවට කියනවා තදංග කියලා. මේ සමාධි මට්ටම් වලදී ප්‍රහාණය වෙන කෙලෙසුත් ඊළඟට විදර්ශනා කරද්දිත් ඒ ප්‍රහාණය වෙන කෙලෙසුත් කියන මේ තදංග විස්කම්බන දෙකම తాවකාලික ප්‍රහාණයන් විතරයි. ඒ කියන්නේ හිසරදයක් ඇති වුණාට පස්සේ පැරසිටමෝල් පෙත්තක් බොනවා වගේ. එතකොට හිස් රදේ නැති වෙනවනේ. හැබැයි ආපහු හෙට ඒක හටගන්න පුළුවන්. ඒක අනිද්ද හටගන්න පුළුවන්. ඒ කියන්නේ හිස් රදෙන් තනි කරම නිදහස් වීමක් නෙවෙයි පැරිසිටමෝල් පෙත්තක් ගන්නවා කියලා කියන්නේ. පැරිසිටමෝල් පෙත්තකේ සදහටම නිදහස් වෙන්න බෑ හිස් රදෙන්. අන්න ඒ වගේ මේ සමාධියත් තුළත් පින්නත්නි කෙලෙස් ධර්ම විස්කම්බන වශයෙන් ප්‍රහාණය වීමක් දුරු වීමක් බැහැර වීමක් වෙනවා. හැබැයි ඒක මේ පංච උපාදානස්කන්ධ ධර්මය භාවිතා කරපු පංච උපාදානස්කන්ධය තුල ඇතිවෙන මේ කෙලෙස් ධර්ම తాවකාලිකව දුරු කරන්න භාවිතා කරන ඖෂධයක් වගේ සමාධිය කියන්නේ. ඒ සමාධිය නිසා తాවකාලිකව මේ පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන උපදින කෙලෙස් යටපත් වෙනවා. හිසරදේට පැරිසුණු මුල් පෙත්තක් මේ පාවිච්චි කළා වගේ. තදංග ප්‍රහාණය කියන්නේ විස්කම විදර්ශනාව තුළින් කෙලෙස් ප්‍රහාණය. ඒකත් අර හිස රදේට తాවකාලික සහනයකට පරිසරවෝල් පෙත්තබ්බු වගේ පංච උපාදානස්කන්ධ ධර්මය අසුරු කරගෙන උපදින කෙලෙස් ධර්ම తాවකාලිකව බැහැරගෙන යනවා. හැබැයි තව සතියකින්, තව දවසකින් මොකද වෙන්නේ? සමහර විට කලින් තිබුණට වඩා බලවත්ව උපදින්නත් පුළුවන්. ඒ අපේ පිටතම ඕනතරම් අත්දැකලා තියෙනවා. භාවනා වැඩසටහන් වලදී හරි දින කිහිපයක භාවනා වැඩසටහන් වලදී හරි එහෙම අපේ සමහර පිළිතුන් ඉන්නවා එහෙම සමාධිය අධ්‍යක්ෂකෝ විදර්ශනා සමාධි හරි විදර්ශනා සමාධි අධ්‍යක්ෂකෝ ඉන්නවා එතකොට ඒ විස්කම්බන සහ තදංග වශයෙන් කෙලෙස් ප්‍රහාණය පිළිතුන් අධ්‍යක්ෂකලතියි හැබැයි ඒ ඒ ආරාම භූමි වලින් එහෙම එළියට බහැලා සාමාන්‍ය සමාජගත වුණාට පස්සේ මොකද වෙන්නේ? ආපෝවර తాවකාලිකව බැහැරුණු කෙලෙස් ධර්ම මොකද වෙන්නේ? නැවත නැවත නැවත නැවත යාළගේ බලය පතුරවනවා පංච උපාදානස්කන්ධය තුල. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය තුල බලය පතුරවන බලවත්ම ධර්ම ටික තමයි කෙලස් කියන්නේ. එයාලා තමයි මුළු සංසාර ගමනම හදන්නේ. එතකොට මේ වගේ මහා බලයක් බැහැර කරනවා කියන එක ලේසි නෑ. ඉතින් අපේ රටට මේ භෞතික වශයෙන් එහෙම නැත්නම් භෞතික වශයෙන් කියන්නේ විශාල බලපෑමක් එල්ල කරපු යම් කිසි ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් අර සාමාන්‍ය දෙමළ ජනතාවනේ යම් ත්‍රස්පාදී කණ්ඩායමක් බැහැර කරන්න 30 අවුරුද්දක් කියලා. එතකොට මේ අභ්‍යන්තරය තුල පංච උපාදානස්කන්ධයේ බැහැගෙන තියෙන මේ කෙලෙස් ධර්ම කියන ඒවා පින්නත්ටි සදහටම ප්‍රහාණය කියන කරනවා කියන එක ලේසි නෑ. ඒ නිසා මේවා සාමාන්‍ය ලෝකයා තුල තදංග සහ විස්කම්බන වශයෙන් తాවකාලිකව බැහැරෙනවා ආපහු ඇවිස්සෙලෙනවා. ආපහු తాවකාලිකව බැහැරෙනවා ආපහු ඇවිස්සෙලෙනවා. දැන් සමහර අය උදාසීන වෙලක් තියෙනනේ ඕන නිසා. ඔන්න උත්සාහයෙන් උත්සාහයෙන් භාවනා කළ කෙලෙස් බැහැර කරගන්නවා. ආපහු දවසක් දෙකක් ඇදී ඇවිස්සෙලෙනවා. ආපහු ඕන සමාධියෙන් හරි විදර්ශනාවෙන් හරි විස්කම්බන තදංග වශයෙන් බැහැර කරනවා. ආපහු සතියක් ඇද්දි කලින්ටත් වඩා නරක වෙලා. එපා වෙනවා. එහෙම එපා වෙච්ච ඉන්න සමාජය. අපිට හැම වෙලාවෙම තියෙනවා නේද? භාවනා කරන්න හිතෙන්නේ නැහැ දැන්. ඇයි? මේ යටපත් කරනවා ආපු ඇවිස්සෙනවා. මේ යටපත් කරනවා ආපු ඇවිස්සෙනවා. අර බුද්ධ කාලේ හිටපු ගෝධික ස්වාමීන් වහන්සේලාත් එහෙම දෙයක් වුණානේ. ගෝධික ස්වාමීන් වහන්සේ ධ්‍යාන වලින් විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණයක් කළා. හැබැයි විස්කම්බන වශයෙන් මේ කෙලෙස් ප්‍රහාණය කළාට ආපහු ධ්‍යානය පිරිහෙනවා කෙලෙස් ඇවිස්සලා. උනාතර හරි වේදනයි මේක. ආපහු ධානයට සමවැදෙනවා අමාරුවෙන් ධානය හදාගෙන ආපහු මොකද වෙන්නේ කෙලෙස් ඇවිස්සලා අර තිබ්බ සුවපත් භාවය නැති වෙනවා. ඉතින් මේ ශාවින් වහන්සේ මොකද සිදු කළේ? අන්තිමට හිතුවා මේ ධානයක් නැති කෙලෙස් සහගත මානසිකත්වයක් තුළ ඉද්දී මගේ මරණය සිදු වුණොත් මට පුදුමාකාර අයහපතක් වෙන්නේ. ඉතින් මේ ශාවින් වහන්සේ මොකද කළේ? ඒ ගෝතික ශාවින් වහන්සේ සියදී නසා ගන්නවා. ඒක නිවැරදි දෙයක් නෙවෙයි. අපි කෙලෙස් පදංග වශයෙන් හරි විස්පම්බන වශයෙන් හරි එහෙම කෙලෙස් යටපත් වෙලා ආපු ඇවිසිය විසින්නවනම් අපි කරන්න ඕනේ මේ ජීවිතේ පරිස්සම් කරන් රැකගෙන පුළුවන් තරම් නැවත නැවත ප්‍රතිපත්ති තුල වාසය කරන එක. නමුත් ඉතින් මේ ශාමින්දහන්සේට ඇතිවෙච්ච කලකිරීම එක්ක මොකද සිද්ධුනේ සීදී නසා ගන්න පෙළඹුණා. හැබැයි සීදී නසාගත්දී ඒ තමන්ගේ ගෙල තමන්ගේ දෑතින්ම සැතකින් කපා ගනිද්දි මොකදුනේ ඒ ජීවිතය සහ සංසාර ජීවිතයේ පුරුදු පුහුණු කරව සමත විදර්ශනාදිය හේතු වෙලා ඒ වේදනානුපස්සනාව තුළ විදර්ශනාව වේගයෙන් වැඩිලා රහත් වුණා. ඉතින් උන්වහන්සේගේ වාසනාවට ඒක සිද්ධ වුණේ. ඉතින් ඒක හරියම අහඹ සිදුවීමක්. එහෙම අහඹ සිදුවීම් හරිය අඩුවෙන් සිද්ධ වෙන්නේ. ඉතින් අපි මොකද කරන්න ඕනේ? අපි මොකද තේරුම් ගන්න ඕනේ? ඔන්න ඕක තමයි தත්ත්වය. මේ කෙලෙස් ධර්ම පංච උපාදානස්කන්ධ ධර්මය අසුරු කරගෙන උපදිනකොට අපි ඒක සමතෙන් හරි විදර්ශනාවෙන් හරි යට කරනවා ආපහු ඇවිස්සෙනවා ආපහු යට කරනවා ආපහු ඇවිස්සෙ ඉතින් පාවෙනවා හැබැයි රහතන් වහන්සේට මොකද වෙන්නේ ඒ අරිහත් මාර්ග ඥානයෙන් අවසාන කෙලෙස් ධර්ම ප්‍රහාණය වීම වෙනවා ඒ මාන උද්දච්ච රූප රාග රූප රාග විද්‍යාදිය ඒ යම් කිසි අරහත් මාර්ග ඥානයේ කියන්නේ අවසාන ක්ලේශ ධර්මියෝ ටිකක් හීන දීන ප්‍රහීන වෙලා ගියාද ආයි කවදාවත් කාමරාගයකින්, පටිගයකින්, තීන මිද්දයකින්, සක්කාය දිට්ඨියකින්, සීලබ්බත පරාමාසාදී මනෝභාවයන්ගින්නත් ඒ උද්දච්ච අවිද්‍යාව තණ්හාදී කිසියම්ම කෙලෙස් ධර්මයකින්වත් රහතන් වහන්සේට හානියක් වෙන්නේ නැහැ. ඇයි රහතන් වහන්සේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරපු උත්මෙක් නිසා. එහෙනම් යම් කෙනෙක් හොඳට මෙනෙහි කරන්න ඕන මෙන්න මේ తాවකාලික වශයෙන් කෙලෙස් ධර්ම දුරු කර කර නැවත නැවතේ කෙලෙස් ධර්මයන්ට ගොදුරක් වෙන ලෝක ස්වභාවයක් තුල එහෙම සංසාර ජීවිතේ භව ගණන් අතීතයේ ඉඳලා අපි දැන් තාමත් මේ යනවනේ. අපි සංසාර ජීවිතේ කෙලෙස් ධර්ම කොච්චර භාවනා වලින් යටපත් කරලින් නැද්ද? සමතෙන් හරි විදර්ශනාවෙන් හරි. බලන්න ඒක උනාට මේ ජීවිතේට ආවට පස්සේ කෙලෙස් ඇවිස්සිච්ච හැටි. හොඳට හිතලා බලන්නකෝ. සංසාර ජීවිතේ සමති විපස්සනා වලින් කෙලෙස් ධර්ම දුරු කළාට බලන්නකෝ යන තරහද? ඉතින් මේක මොන කරදරයක්ද අපිට මේ විඳින්න වෙලා තියෙන්නේ. යම් කිසි කෙනෙක් අරිහත්ත්වේ සාක්ෂාත් කළොත් ඒ සියලුම කරදර අහවර වෙනවා. ඒ සාන්ත නිර්වාණය ඒ ජීවිතේට මහා ආශිර්වාදයක් වෙනවා. එතකොට අන්න එහෙම සුවයක් විඳින රහතන් වහන්සේලගේ ජීවිත ගැන අපිට හොඳට කල්පනා කරන්න පුළුවන්. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකගේ සතියක් ගෙවන ජීවිතේ ඒ කියන්නේ උදේ නැගිට වෙලේ ඉඳලා රැඳ ඉඳ යනකම්ම කාමච්ඡන්දයක් නැහැ. ව්‍යාපාදයක් නැහැ. තීන විද්‍යාවක් නැහැ. ඉරිසියාවක් නැහැ. පරිගැනීමක් නැහැ. ඒකට කිරීමක් නැහැ. කපටිකම් කිරීමක් නැහැ. කුහකම් කිරීමක් නැහැ. කෙනෙහිලි කිරීමක් නැහැ. හිංසා කිරීමක් නැහැ. ප්‍රාණඝාත කිරීමක් නැහැ. කාමීත්‍යාචාරයක් නැහැ. බොරු කීමක් නැහැ. කේලමක් නැහැ. උඩ හිතන්න පිළිද රහතන් වහන්සේ නමකගේ දවසක ජීවිතය අරගෙන ඒක සුන්දේගේ ඒක හරියම සැපක්. අර ඒකනේ අර මේ අර බුද්ධ කාලේ හිටපු එක රජ කෙනෙක් පැවිදි වෙලා අහෝ සුඛං අහෝ සුඛං කීකේ හිටියේ. ගහකට වාඩුණා අහෝ සුඛං අහෝ සුඛං. ඇයි ඒ? කාමච්ඡන්දයක් නැහැ, ව්‍යාපාදයක් නැහැ, නිර්වාණය සාක්ෂාත් වෙලා. අමදිනකොට අහෝ සුඛං අහෝ සුඛං අනේ සැපක් අනේ සැපක්. මේ ලෝක සත්‍යය අනේ කර්මයක් අනේ කර්මයක් මෙහෙමත් කර්මයක් කියකෙද්දී ඒ නිර්වාණයේ සාන්ත සුවේ අද්දගෙන රහතන් වහන්සේලාට කියවෙන්නේ අහෝ සුඛං අහෝ සුඛං අනේ මෙහෙම සැපයක්. ඉතින් අන්න ඒ උතුමන් වහන්සේලාගේ ස්වභාවයන් හොඳට මෙනෙහි කරන්න ඕන. ඒ කෙලෙස් සංසිඳුණට පස්සේ ඒ සාන්ත නිර්වාණ පදේ සාක්ෂාත් කළාට පසු උන්වහන්සේලා සාන්ත වුණ හැටි උන්වහන්සේ දැන් අඟුලිමාල වගේ ජීවිතක කුමාරයාගේ ජීවිතය ගත්තත් සුනීත සෝපාකල වගේ පුංචි දරුවන්ගේ කෙලිදෙලින් හිටපු දරුවන්ගේ ජීවිත ගත්තා ඊට පස්සේ මේ නිර්වාණ ධර්මය සාන්ත ධර්මය අවබෝධ කර ගැනීමත් එක්ක මොකද වෙන්නේ හරීම සාන්ත ඇතතුම් පැවතුම් ඇති උතුමන් වහන්සේලා බඩපත් වෙනවානේ ගමන බිමන සාන්තයි කතා බහ සාන්තයි ඇවිදීම සාන්තයි වැඩපල කරනකොට සාන්තයි ඒ හිතත් සාන්තයි. එතකොට පින්නත් අපිට නිකන් දැනෙන්න ඕනේ මේ මහා මේ මහා සැපදායි දසත්වයක් දැනෙන්න ඕනේ හරියත්ටපත් චිත්ත මේකේ ජීවිතය ගැන. ඉතින් අන්න ඒ වගේ කල්පනා එවැනි මානසිකාර පැවැත්වීම තමයි ඒතන් සන්තං කියලා මේ විරාග සංඥා කියලා අපි කරන්නේ. මේ ශාන්ත නිර්වාණ පදේ සාක්ෂාත් කළහු රහතන් වහන්සේලාගේ ජීවිතය ඒ කෙලෙස් ධර්මයන්ගෙන් තොර පංච උපාදානස්කන්ධ ධර්මයේ ස්වභාවය සාන්ත මානසිකත්වය හොඳට මෙහි කරන්න ඕනේ. එතකොට අපිට මේ මේ මේ ටික හෙද්දිත් අපිට මොකදුනේ? අපිට නිවන ගැන ලොකු හැඟීමක් ආවනේ. අන්න ඒ මට්ටමට අපිට සාමාන්‍ය ජීවිතයේදී නිවන මතක් වෙන්නේ ඒක හේතුවක් වෙනවා. ඔන්න පළවෙනි පියවර. ඒතං සන්තං. දෙවෙනි පියවර තියෙනවා ඒතම් ප්‍රනීතං. ඒතම් පනීතං කියලා මෙතනදී කියන්නේ පින්නත්නි දැන් අපි දන්නවා රහතන් වහන්සේලාට සහ අනාගාමී උතුමන් වහන්සේලාට අෂ්ට සමාපatti තියෙනවා අෂ්ට සමාපatti තියෙනවා මේ උතුමන් වහන්සේලාට නිරෝධයට සමවැදෙන්න පුළුවන්. නිවනට සමවැදෙන්න පුළුවන්. ඒකට අපි කියනවා නිරෝධ සමාපත්තිය. බුද්ධ කාලයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, කාශ්‍යප මහ රහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, එතකොට බුදු පියාණන් වහන්සේම හරියට Nirodheයට සමවැදෙලා තියෙනවා. Nirodheයට සමවැදෙනවා කියන්නේ මේ චිත්ත සංතතියේ පැවැත්මට මොකද වෙන්නේ? නතර වෙනවා. චිත්ත සංතතිය නිරුද්ධ වෙනවා. චිත්ත සංතතිය නිරුද්ධ වුණු ස්වභාවයක් තුළ වාසය කිරීම තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. ඉතින් මේ නිරෝධ සමාපත්තියටපත් වෙන්නට පුළුවන් ඒ ප්‍රණීත ස්වභාවයටපත් වෙන්න පුළුවන් අෂ්ට සමාපත්තිලාභී අනාගාමී සහ අරහත් උතුම් වහන්සේට විතරයි. ඒවත් අපි හොඳට දැනගන්න ඕන පින්නාසි දැන් ඒ Nirodhayට සමවැදෙන්න නම් ඒ උතුම් වහන්සේ ප්‍රථම ධානයට සමවැදෙන්න ඕනේ. ප්‍රථම ධානයෙන් නැගී ඉඳලා ඒ ධානයේ ධානාංගාදී විදර්ශනාවට ගන්න ඕනේ. ඊළඟට ද්විතිය ධානාදීට සමවැදෙන්න ඕනේ. ඒ ද්විතිය ධානාදීන් එළියට ඇවිල්ලා ඒ සංස්කාරයන්ගේ අධ්‍යක්ෂ සංස්කාරයන්ගේ ඒ ඒ සංස්කාර ධර්මයන් විදර්ශනාට ගන්න ඕනේ. ඒ විදිහට මේ තුන්වෙනි හතරවෙනි ආකාසඤ්ඤායතන විඥානඤ්ඤායතන ආකින් සංඥායතන ආදී මේ මේ සමවත්‍රණ සමවැදෙමින් ඒවෙන් එළියට එමින් ඒවා විදසුනට ගනිමින් විදර්ශනා මානසිකත්වයෙන් දකිමින්ම ඊළඟට මේ නේව සංඥා නා සංඥා කියන ආයතනයේට ඒ සමාපත්තියට සමවැදෙනවා අනේ නේව සංඥා නා සංඥා කියන සමාපත්තියෙන් තමයි ඊට පස්සේ තමයි මේ චිත්ත પરම්පරාව නිරුද්ධ වෙලා නිරෝධයට සමවැදීම කියන එක සිද්ධ වෙන්නේ. ඉතින් උපරිම එක දින හතක් කියලා අපි දන්නවා. ඉතින් මේ දින හත තුලම මේ ලෝකය කියන්නේ මේ ලෝකේ දැන් අපිට මේ ලෝකේ දැනෙන්න පින්නත් හිත නිසානේ. මේ ලෝකයේ මේ රූපය දැනෙන්නේ හිත නිසානේ. දැන් රහතන් වහන්සේට උනත් ඒ කය දැනෙනවනේ පින්නත්. කය තුල පීඩා ඇති වෙනකොට රහතන් වහන්සේට මානසික පීඩා නැහැ. මානසික දෝමනස්ස නැහැ. නමුත් දැන් අපි හිතමු කකුලේ කටුවක් කනවල කියලා. ඒ කාය සංපස්සේ දුක් වේදනා ඇති වෙනවා. කටුවක් කනනොත් එහෙම ඒ වේදනාව දැනෙනවා. ඊළඟට අපි හිතමු උදරාබාධයක් හටගත්ත කියලා. එතකොට ඒ වේදනාව දැනෙනවා. ඒකනේ අපේ බුදුරජාණන් වහන්සේට ලෝහිත පක්ඛන්තිකා කියන රෝගය හටගත්තම ධානවලට සමවැදෙනවා. එතකොට අර රෝගේ දැනෙන්නේ නැහැ. ධානවලට සමවැදෙනම. කාය සංපස්සජ මේ වේදනාව පහළ වෙන්නේ නැහැ එතකොට. රෝගේ තියෙනවා නමුත් ඒව අරමුණු වෙන්නේ නැහැ. ධානවලට සමවැදෙනම ධාන අරමුණ තුල තමයි වාසය කරන්නේ. ධාන අරමුණ තමයි දැනෙන්නේ. එතකොට රහතන් වහන්සේට නමුත් මේ රූපේ තියෙන කරකස ගතිය, ගොරෝසු ගතිය දැන් දහඩිය දාන කාලෙක නම් ඒ දහඩිය ගතිය, පිච්චෙන ගතිය දැනෙන්නේ නැද්ද රහතන් වහන්සේට? උෂ්ණේ දැනෙනවා. හැබැයි ඒ නිසා මානසික පීඩාවක්, කෙලෙස් ධර්ම ඉදීමක්, තරහක් දෝමනසයක් නම් නැහැ. එතකොට මෙන්න මේ රූපස්කන්ධයෙන් නිදහස් වීම මේ රූපස්කන්ධය අරමුණු වෙන්නේ නැති දැනෙන්නේ නැති මට්ටමකටපත් වීම ප්‍රණීත தත්වයක්ද නැද්ද? මහා ප්‍රණීත தත්වයනේ දැන් අපි ධර්ම දේශනා කරන්න වාඩිලා ඉන්න. දැන් මේ පිළිතුරු සමහර වාඩිලා බණ අහනවා ඇති, හිටගෙන බණ අහනවා ඇති. බලන්න ඉතින් මේ අපේ කයවල් අපට බරට දැනෙනවනේ පොඩි පොඩි එක එක තැන්වල රිදුම් එක කොන්ද රිදෙනවා, බෙල්ල රිදෙනවා, දණිස් රිදෙනවා. එහෙම අපේ එක එක රිදුම් එක හිටගෙන හිටියත් මේක මේකේ මේ ප්‍රණීත භාවයක් නැහැනේ. එතකොට මෙන්න මේ ශරීරය කියන මව් කුසේ පහළ වෙච්ච දවස් ඉඳලාම දස වද දෙන මේ ශරීරෙන් ශරීරය ගැන කිසියම්ම අදහසක් නැතුව ශරීරය ගැන කිසිම දැනීමක්වත් නැතුව මොකද දැනෙන්න විදියක් නැහැ හිත නිරුද්ධයිනේ ඒ Nirodheට සමවැදීම හරීම ප්‍රණීත ස්වභාවයක් ඊළඟට මේ වේදනා දුක් වේදනා සැප වේදනා උපේක්ෂා වේදනා ආදී සියලු වේදනා සංඥා සංකාර විඥාන ආදී මේ සියලුම ස්කන්ධ ධර්මයන්ගෙන් නිදහස් වීම එතකොට අන්න ඒ නිසා කියනවා ඒ ඒ නිවන හරිව ප්‍රණීතයි. රහතන් වහන්සේ නමක්ගේ Nirodhe තුල අත්දකින ඒ සෝය හරි ප්‍රණීතයි. ඇයි මේ පීඩාකාරී ගොරෝසු කරකස පංචස්කන්ධ ධර්මයෙන් නිදහස් වූ ස්වභාවයක් එතන තියෙන්නේ. ඉතින් අන්න ඒ Nirodha Samapatti ආදීෙහි තියෙන අනේ ප්‍රණීත ස්වභාවය අපි මෙනෙහි කරන්නේ. ඒක ප්‍රණීත වෙන්නේ මේකෙන් මේ ගොඩෙන් නිදහස් වීම හින්දාමයි. ඒකයි එතන ප්‍රණීත වෙන්නේ. ඊළඟට දැන් හරි. එතකොට ඒතං සන්තං ඊළඟට ඒතං ප්‍රණීතං දැන් යදිදං සබ්බ සංඛාර සමතෝ. සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳී යාමක්. සියලුම සංස්කාර ධර්මයන්ගේ සංසිඳී යාම කියලා කියන්නේ පින්නත් නේ අපි හිතමු සැප වේදනා විශේෂෙහි යමෙකුට තණ්හාව තියෙනවා. සැප වේදනාව හටගන්න ආකාර දොරටු හයක් තියෙනවා. චක්කු සම්පස්සජ සුඛ වේදනා, සැප වේදනා, සෝත සම්පස්සජ සුඛ වේදනා, ගාන සම්පස්සජ, ජීවහා, කාය, මනෝ. හය පැත්තකින් කෙනෙකුට සැප වේදනාව උපදවා ගන්න පුළුවන්. ඒ කෙනෙක් සැප වේදනා උපදවා ගන්න පෙළඹෙන්නේ එයාට මේ සැප වේදනා ගැන තියෙන තණ්හාව නිසා. සාමාන්‍ය ලෝක සත්‍යයට සැප වේදනාව නැත්තම් සැප විඳීම ගැන තණ්හාව තණ්හාවක් නෙවෙයි ඒක ගිජු භාවයක්. ඒක තණ්හාවේ බලවත් භාවයක් වෙනවා. හැමතිස්සේ මොකක් හරි බලල සතුටු වෙන්න, මොකක් හරි අහල සතුටු වෙන්න, මොකක් හරි විඳල සතුටු වෙන්න, මොකක් හරි කල්පනා කළ සතුටු වෙන්න අන්න ඒ වගේ මේ ආයතන හයත් එක පුදුම සෙල්ලමක් කර කර යන්නේ මේ සැප විඳින්න. ඔය ගෙවල් දරවල් හදන්නේ හොඳට මොකටද? සැපෙන් ඉන්නනේ. AC කරපු වාහන ගන්නයි. සැපෙන් ඉන්නනේ. ඒ වගේ මේ ඔය සුව පහසු යහන් ඊළඟට මේ විවිධ සෙටි ආදී මේ ගේන්නේ සැපෙන් ඉන්නනේ. සැපෙන් වාහන විල්ලන සැපෙන් නිදාගෙන ඉන්න. ඒ වගේ අපේ ජීවිතවල අපි කරලා තියෙන හැම දෙයක්ම මේ සැපේ ඉලක්ක කරගෙනයි කරලා තියෙන්නේ. ඇයි ඒ සැපේ ගැන ලොකු තණ්හාවක් තියෙන නිසා. ඉතින් මේ සැපේ ගැන ලොකු තණ්හාවක් තියෙන කෙනාට සැපේ උපදින දේවල් සකස් කරගන්න ගොඩාක් දුක් විඳින්න වෙනවානේ. දැන් ලොකු ගෙයක් හදාගෙන සැප විඳින්න සැප සැප අත්දකින්න කැමති නම් මොකද කරන්න ඕන? ගඩොලක් ගඩොලක් ගානේ මිල මුදල් හම්බ කරලා මහා වැඩ ගොඩක් කරලා තමයි ඒ ඒ නිවස තුලින් සැපක් ලැබීමට පරිසරය හදා ගන්න ඕනේ. වාහනයක් ගන්න කෙනත් එහෙමයි ණය වෙලා එහෙම මිල මුදල් හම්බ කරලා ඊළඟට මාසික වලීසින් يعني ඒ ඒ ගත් ණය ගෙවමින් තමයි මේ වාහනේ තුලින් සැපක් විඳින්න වෙලා තියෙන්නේ. එතකොට මේ ඉබේ පහළ වෙන සැප නැහැ. අපි හැමතිස්සෙම සැප හදාගන්න පරිසරය හදන්න ඕනේ. ඇයි ඒ සැපයන්ට තියෙන තණ්හාව නිසා. රහතන් වහන්සේට එහෙම සැප පිළිබඳ තණ්හාවක් තියනවාද? ඇහැ සතුරු කරගන්න ඕන, කන සතුරු කරගන්න ඕන, නාසය සතුරු කරගන්න ඕන, දිව සතුරු කරගන්න ඕන, කය සතුරු කරගන්න ඕන, හිත සතුරු කරගන්න ඕන කියලා එහෙම තණ්හාවක් කියද නැහැ. කිසිම තණ්හාවක් නැහැ. එහෙනම් අර වෙහෙසත් අර වැඩ කිරිල්ලකුත් නැහැ. උන්වහන්සේට පාත්‍රයේ තියෙනවා නම් සී චීවරයේ තියෙනවා නම් පින්දපාත කරගෙන ජීවිතය ගෙනියනවා. ගහක් යට හරි ඉඳගෙන. ගිරි ගුහාවක හරි වැඩ වාසය කරගෙන. නමුත් සැප ගැන තණ්හා තියෙන දැන් දැන් අපි පිළිතුරු දන්නවනේ දැන් පැවිදි වුණ සමහර සාමින්හන්සලා උපවැදි වෙනවා. ඇයි ඒ? පැවිදි වුණ සාමින්හන්සලා අපේ කුලදරුවෝ බොහෝ අදිෂ්ඨාන තියාගෙන ආවිලා පැවිදි වෙනවා. පැවිදිලා ආපු හැරිලා යනවා. ඇයි ඒ? සැප ගැන තණ්හාව තියෙන නිසා. ඒ කියන්නේ ගිහි වෙලා මොකක් හරි රූපයක් විඳින්න හරි, ශබ්දයක් විඳින්න හරි, ගන්ධයක් විඳින්න හරි, රසයක් විඳින්න හරි, පහසක් විඳින්න හරි, ආදරයක් විඳින්න හරි තමයි මේ ආපහු උපදින්නේ. හේතු නැතුව නේ මේ වෙන්නේ. හේතු ඇතුව මොකද්ද? ගිහි සැප විඳින්න තියෙන තණ්හාව. එතකොට මේ සැප වේදනා ආදී ගැන තණ්හාව තියෙන කෙනාට ඒ සැප විඳින්න ඉතින් පිනතුගේ ජීවිතවලට ඇවිල්ලා බලන්න මොන සෙල්ලමක් දාන්න ඕනද කෙනෙක්ගේ ආදරයකින් ආදරයකින් සැප ලබන්න කැමති කෙනාට ඉතින් කොච්චර කැපවීම කරන්න වෙනවද ඒ ආදරය කියන එක අත්දැකීමෙන් සැප ලබන්න එයා කියන විදිහ සිද්ධ වෙනවා එයාගේ ඕනම ඉල්ලීමක් සිද්ධ කරන්න වෙනවා එයාගේ සතුට වෙන විදිහට තෑගි භෝග දෙන්න වෙනවා එයාගේ සතුට වෙන විදිහට කතා බහ කරන්න වෙනවා ඒ වගේ මේ වහලෙක් වහලියක් වගේ අර ආදරය වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. 16 16ක් වගේ අර ආදරය වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා. ඇයිගේ ඒ ආදරය තුල මෙයාට ඇති වෙන සැපේ ගැන මෙයාට ලොකු ගිජුකමක් තියෙන නිසා. ඉතින් ඒවා හරීම වෙහෙසකාරී දේවල්නේ. රහතන් වහන්සේට එව්ව නැහැ. ඉතින් එතන එතන කොච්චර ඒ ඒ ඒ සැප වේදනා ආදී විශේෂ හිතන තණ්හාදිය ප්‍රහාණය වීම එක සබ්බ සංකාර සමුතය කියන්නේ ඒ සංස්කාර ධර්මය සමතේකටපත් වෙලා. ඒ රූපය, ඒ වේදනාව, ඒ සංඥාව, සංඛාරය, විඥාන ආදී මේ අර මේ අර වෙහෙස වෙහෙසකාරීව පවත්වාගෙන යෑමේ කිසිම කලබලයක් නැතුව ඊළඟ නොවිස් නොයවසිල්ලක් නැතුව එහෙම අර ඒ මුකුත් නැහැ හරීම සාන්තභාවයකට සමතේකට සංසිඳීමකට පත් වෙන. ඒ නිසා කියනවා සබ්බ සංඛාර සමතෝ. සියලුම සංස්කාර ධර්ම සියලුම සැකසීම. ඒතර මේ සංඛාර කියන්නේ සංඛාර උපාදානස්කන්ධය විතරක් නෙවෙයි. රූපය කියන්නේ සංඛාරය. හේතුන් නිසා හටගන්න එකක් රූපය. වේදනාව කියන්නේ සංඛාරයක්. හේතුන් නිසා හටගන්න එක. සංඥා සංකාර විඥාන කියන්නේ හේතුන් නිසා හටගන්න සංඛාර. එතකොට මේ හේතුන් නිසා හටගන්න සංඛාර පවත්වා ගැනීමේ කිසියම් වෙහසක් නැහැ. ඒ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීම තුළ ඒ සියලුම සංස්කාර ධර්මයන් සංසිඳීමකට සමතේකට පත් වෙනවා. අන්න ඒකට කියනවා සබ්බ සංඛාර සමතෝ කියලා. ඊළඟට තියෙනවා පිළිබඳ සබ්බූපති පටනිස්සග්ගෝ කියලා. අන්නේ සබ්බූපති පටනිස්සග්ගෝ කියන එක ටිකක් පුළුල්ව කතා කරන්න තියෙන එකක්. ඉතින් අදට નિયમિત කාල වේලාවල් අපේ අවසන් වෙලා යන නිසා අපි ඊළඟ දවසට එතෙන් සිට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මෙන්න මේ කාරණා ටික අපි කතා කරපුවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ. ඔන්න ඔය පියරවල් තුන පින්නති හොඳට භාවනාමය වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. දැන් මේ දේශනාව ශ්‍රවණ මාත්‍රයෙන්ම පින්නතුන්ට මේ නිර්වාණය ගැන අමෝතු හැඟීමක් ඒ කියන්නේ කලින් නොතිබුණ හැඟීමක් කලින් තිබුණ හැඟීම බලවත් වෙන හැඟීමක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවනේ. එතකොට අන්න ඒ හැඟීම දැන් මේක හොඳට අහගෙන හිටියනම් මේ හැඟීම දැන් මේ බනහල ඉවරුනාට පස්සෙත් අපේ හිතේ වරින් වර ගොඩ නැගෙන. ඒ රහතන් වහන්සේලා මතක් වෙනවා. නිවන ගැන අදහස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දුන් ගෙදර කියලා දැන් තාත්ත කෙනෙක් අපි දුන් දැන් රස්සාවට යනවා කියලා. දැන් ඉතින් මේ වගේ කාලයක රස්සාවට යද්දි මොකද වෙන්නේ? ඉතින් දැන් මේ දවස්වල නම් සංසර්ග සීමා අපි හිතමු එහෙම නැතුව රැකියාවකට යනවා කියලා මේක මේ මේ මේ ටික පුරුදු කරලා භාවනාවක් වශයෙන් රැකියාවක යනකොට දැන් මෙයාට දැන් අපි හිතමු බස් එක යන කෙනෙක් කියලා දැන් පාරටම පයින් එනවා. දාරියයි බස් එකේ නගිනවා. බස් එකේ සෙනඟ ඉස්සරහට යන්න ඕන, පස්සට යන්න ඕන. ඊට පස්සේ ඔන්න ඔෆිස් එකට ඔෆිස් එකේත් එපා වෙන ඉන්න අයත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ. එක දිගට පැයකටම වැඩ. මේවා දැන් මේ මේ මේ වෙහෙස අත්දකිද්දී මෙතුමට මොකද හිතෙන්නේ? මොන මතක් වෙනවද වැඩවලි භාවන දේන රහතන් වහන්සේලා මොන තරම් සුවයක් විඳිනවද? ඇත්තරේ රහතන් වහන්සේලා නිවන් දැක්කට පස්සේ ඔක්කොම වැඩ අහවර වෙනවානේ. මොන කර්මයක්ද මම මේ ගෙවන්නේ? ඒ කියන්නේ දැනෙනවා මේ මේ මේ කරන දේවල් නිස්සාරකම. රහතන් වහන්සේනේදී මේ සංසාරෙම මේවෙන් ගැලවුණානේ දැන් මම ආපහු ඉපදිලා ආපහු ජොබ් එකකට යන්න එපා. ආපහු ඉපදුනොත් මිනිස්සෙක් කියලා ආපහු ජොබ් එකකට යන්න එපා. ගෙවල් දරව හදන්න එපා. වාහන ගන්න එපා. ළමයින්ට සලකන්න එපා. දැනුම් අහන්නත් එපා. ඒ ඒ ඒ දවස් දෛනික ජීවිතයේ වෙහෙස ඇති වෙන හැම මොහොතකම කේන්ති යන්නේ නැහැ. දැන් වෙනදන හරි කේන්ති. දැන් කේන්ති නෙමෙයි. හැමතිස්සෙම මතක් වෙන රහතන් වහන්සේලා. ඒ නිර්වාණය තමයි අරමුණු වෙන්නේ දැනෙන්නේ. ඒ කියන්නේ මේවට විසඳුමක් හම්බුණා වගේ. ගෙදරකුණත් වැඩ කරන මව්තුමියක් කියලා තම්ම කෙනෙක් ඉන්නවනම් ඉතින් උදේ හතරට නැගිටිනවා පහට නැගිටිනවා ඊළඟට ඉතින් මොකද වෙන්නේ මේ පිස්සු හැදෙන වගේ ඉතින් අර හේතුවන මෙහෙ හේතුවන ළමයි කැදුව පැනතු හොයනවා, දෙති අයන් කරනවා, බත් බඳිනවා, ඊට උයනවා. ඉතින් ගොඩක් හේන් තියනවානේ. ඉතින් ඔය මේ මේ මේ භාවනා ක්‍රම පුරුදු කරපු අයට මොකද වෙන්නේ? ඒ ඒ වැඩ ඒ වැඩ තුල වෙහෙස මතුවෙන හැම වෙලෙම මතක් වෙනවා. අනේ දෙගනේ රහතන් වහන්සේලා මේට මේ කිසිම මේකක් නැහැනේ. මම මේ වැඩේ සංසාරයේ තව බත් මුල් කීයක් බඳින්නද? සංසාර ජීවිතේ මෙහෙම පොල් ගගම සංසාර ජීවිතේ කොච්චර යන්නද? දරුවෝ නලවනවල හුරතල් කර කර ඊට පස්සේ දරුවෝ සමහත් වුණාට පස්සේ හොඳට අහගෙන අහහ එක එක වචන ඇනුම්පද නින්දා කෙනෙහිලිකම් මේ කරාන තියෙන ඔක්කොමත් කළ දාසි වගේ වට මේ මේ විදිහේ දුකක් මම සසර ජීවිතේ ඉස්සරහට දා කොච්චර විඳින්නද දීයනේ අරිහත්ත්වයටපත් වුණොත් එහෙම ඒ නිර්වාණ ධර්මය සාක්ෂාත් කළොත් අනේ මගේ මේ සියලු වැඩ අහවර වෙනවා ඉතින් ඒ ඒ විදිහට ඒ රහතන් වහන්සේලා විඳපු සුවය නිවනේ තියෙන මේ සියලුම ස්කන්ධ ධර්මයන්ගෙන් නිදහස් වීමේ තියෙන ප්‍රණීත භාවය අර මේවා මෙනෙහි කරපු කෙනාට භාවනා වශයෙන් එදිනදා ජීවිතේ හරියට මතක් වෙනවා. ඒක නිකන් අර ගිනි ගන්න ගිනි ගොඩකට වතුර වැටෙනවා වගේ. අර මේ අර තියෙන ප්‍රශ්නත් එක්ක ගැටලුත් එක්ක වැඩත් එක්ක අර ගිනි අරන්නේ ඉන්නේ නැහැ. ඒ මුළු පංච පාදානස්කන්ධේ රත් වෙලා ගිනි යම් වෙලා ඉන්නේ. අර රහතන් වහන්සේලා ගැන එක දිගට එක දිගට මතක් වෙද්දී නිවන කියන ඒ විසඳුම ගැන දැනෙද්දී ඒ ගිනි ගන්න ජීවිතේ වතුර වැටෙනවා වගේ. එතකොට ආතති අඩු වෙනවා. මානසික වෙහෙස අඩු වෙනවා. ඉතින් එහෙම සුව විඳින්න කියලා අපි සිහිපත් කරනවා මේ මෙනෙහි කිරීම අද්දකදක අපරාධය අපි මේ ජීවිතේ මේ ගල්ගිරි වෙලා වගේ ජීවත් වෙන්නේ. ගල්ගිරි වෙලා කියන්නේ ගොඩක් අය මේ ලෝකේ ගල්ගිරි වගේ. ඒ කියන්නේ මේ හරි තදයි. අර ප්‍රශ්නත් එක්ක ඒ ගැටලුත් එක්ක ඒ ඒවත් එක්ක මොකද වෙලා තියෙන්නේ ගල් ගෙඩි වෙලා වගේ ජීවත් වෙනවා. ඉතින් වචනත් ඒ වගේ ඊට පස්සේ ගල් ගෙඩි පිට කරනවා වගේ. ගමන වුණත් එහෙමයි. වද්දගෙන හප්පගෙන තේන්තිය යන්නේ. ඉතින් එහෙම වෙන්නේ පින්වත්නි මේ අපි ඒ අර සහනයක් නැති දේවල්ම කල්පනා කර කර සහනයක් නැති දේවල්ම අරමුණු වෙවි මේ අපි ඒ ගෙවන ජීවිතය නිසා ඉතින් මේ විරාග සංඥා තුළ මේ අපි සඳහන් කරේ ඒතම් සන්තම් ඒතම් පනීතං යදිදා සබ්බ සංඛාර සමතෝ කියන මේ කාරණා තුන යම් කෙනෙක් අරගෙන හොඳට මනසිකාර කළොත් එයාට ඒ කාරණා භාවනාවෙන් පස්සේ අරමුණු වෙද්දී පුදුමාකාර මානසික දහසක් එයා භුක්ති විඳින කෙනෙක් බවට ශ්‍රාවකයෙක් ශ්‍රාවකාවක් බවට පත් වෙනවා. ඒ නිසා දේශනාව සංකලනවා මේ උතුම් විරාග සංඥාව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න අපි හෙට දවසේ මෙතනින් එහාට තියෙන පියරවල් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම নিরතුරුවම මානසික සැනසෙල්ලම සකස් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති